ශ්‍රද්ධාවන්ත පින්වත්නි මෙම වටිනා ධර්මදේශනා මාලාවේ දේශකයන්න් වහන්සේ මීතිරිගල නිස්සන්න වන සේනාසනයේ ප්‍රධාන කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය උඩේීරියගම ධම්මජීව ස්වාමි පාදයාණන් වහන්සේය සුසීම සූත්‍රයේ දෙවන භාගය ඇසුරු කොටගෙන කරන ලද මේ දේශනා මාලාව පටිගත කරන ලද්දේ මීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2011 අගෝස්තු මාස පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය. මෙම වටිනා CD තැටිය ධර්ම දානයක් වශයෙන් පූජා කර බෙදා හරින ලද්දේ ආර්යදාස මල්ලවාරච්චි සහ මීනා මල්ලවාරච්චි දෙපළගේ බැතිබර දායකත්වයෙනි.